සැනසෙන මඟ දකින මේ පින්වත් හෝරාව බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත sannivedanaya කරන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 113 වන ධර්මදේශනාව ලෙස අරබන්නටයි සෝදානම් වන්නේ. අද දවසේදීත් සිදු කළ ආරාධනය පිළිගෙන මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීමට මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු.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 සියලු දුක් නැති කරගන්න අපි නිබඳව උත්සාහ කළ යුතුයි. මේ සංස්කාරය මමය මගේ කියන අදහස අපේ තුල තියෙන තුරු පින්වත්නි සංස්කාරයන් විශේෂෙහි අපිට ඊට ප්‍රබල අල්ලා ගැනීම තියෙන තුරු දුක් නැති කරගන්න පුළුවන් කමක් නැහැ. සංස්කාරයව අල්ලා ගන්නවා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙන දේවල් වගේක් නිට්ටයයි සුඛයි ආත්මයි වශයෙන් අදහස් ඇතිවීමයි අපේ තුල බැඳීමයි. ඉතින් මේකෙන් ගැලවෙන්න කල යුතු දේවල් පිළිබඳව නොයේකුත් ආකාරයේ දේශනාවල් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා අතරින් මේ දිනවල අපි සාකච්ඡා කරගෙන යන්නේ සත්ව විසුද්ධිය පිළිබඳව සහ බොහෝ වටපිටක් කතා කරනවා. අපි බොහෝ වශයෙන් කතා කරා සිත එකඟ කරගෙන කොහොම හරි තමන්ගේ නාම රූපයන් නාම රූප પરම්පරාව නැත්නම් නාම රූපයන් පරිච්ඡේද කර ගැනීම සඳහා සිත එකඟ කරගෙන තමන්ට සත්වයේ පුද්ගලයෙක් වශයෙන් නැතුව නාම પરම්පරාවක් රූප પરම්පරාවක් විදිහට සංඥා ඇති වෙන විදිහට සිහි උපද්දවා ගන්න බොහෝ දේවල් කරන්න ඕනේ. ඒ පිළිබඳ අපි ගොඩක් දේවල් සාකච්ඡා කරා. ඒ විදිහට ඒ peeli පිළිබඳ නාම peeliය රූප peeliය එහෙම කියමුකෝ අපිට තේරෙන තේරෙන විදිහට ඇත්තට මෙහෙම එකක් ගැලීමක්. ඒ ගැලීම පිළිබඳ අපේ හිත යොමු කරගෙන ඉන්නකොට ඒක ගවේෂණය කරනකොට අපි ඒක නිරීක්ෂණය කරනකොට තමන්ගේ සිතෙන් අපිට පුළුවන්කම තියෙනවා ඒ ඒ දේවල් වලට හේතු වෙන මෙන්න මේ නාම પરම්පරාවේ ඒකාම ඡන්දයක් නැගෙනවාය මෙන්න මේ නාම પરම්පරාවේ ව්‍යාපාදයක් නැගෙනවාය මෙන්න මේක අඩු වෙන විදිහ මෙන්න වැඩි වෙන විදිහ මෙන්න අවිද්‍යාව හින්දා සිද්ධ වෙන දේ මේ විදිහට කාමචන්දයන් නම් කාමචන්දයක් නැගෙන විදිහ කාමචන්දය නැති වෙන විදිහ එතකොට ප්‍රහාණය වෙන විදිහ, ප්‍රහාණය වෙච්ච කාමච්ඡන්දය නැවත වාරයක් නූපදින විදිහ මේ ඔක්කොම පිළිබඳ හේතු සහගතව මෙන්න මේ හේතු ඇතුවයි මේවා උපදින්නේ කියලා අපේ මනසින්ම අපිට තේරුම් ගන්න පුළුවන් තත්යකට පත් කරගන්න පුළුවන්. එතකොට කෙනෙකුට මේ ලෝකේ අපිත් එක්ක ජීවත් වෙන කෙනෙකුට තරහ ගියාම අපිට ඒක දැනෙන්නේ හේතු අනුව සකස් වෙච්ච එකක් කියලා. තමන්ගේ හිතේ මනාපයක් අමනාපයක් කෙනකොටත් තමන්ට දැනෙන්නේ හේතු නිසා සකස් වෙච්ච එකක් කියලා කියලයි. එහෙම නැතුව කරන්නේ කරවන්නේ කියලා නෙවෙයි යම් ප්‍රමාණයකට. එතකොට ඒ වගේ ඒ සිහියෙන් අත නොබිඳී තියෙන මට්ටමට ආපුවාම ඒක පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරන්න ඕනේ. ඒක මොකද ඒකට ප්‍රතිවිරුද්ධවමයි දැනෙන්නේ. දැනෙන්නෙම හවලා බැන්න අය, හවලා ගැහුවා අය, ඒක හවලාගේ වැරද්ද කියලා. මම මේ දවස්වල දිගටම කියන්නේ උදාහරණය මොකද්ද? උපකරණයක්, මැෂින් එකක් වගේ කියලා හිතන්න කියලා ලෝකේ ඉන්න සත්වයන්. අපිට බලන්න අපේ අත කැපෙනවා මැෂින් එකකට ආය ආය මම මේක කියන්නේ මෙතෙන්ට අපේ හිත ගන්න පුළුවන් හින්දාමයි. හරි? අපේ අත කැපෙනවා මැෂින් එකකට. ගෙදර තියෙන මොකක් හරි උපකරණයකට. මේ උපකරණයත් එක්ක අපිට මාත්‍යයක්වත් තරහ යනවද? මේ මැෂින් එකට තිබුණානේ මගේ එයා එයා එළවලු කපන්නයි මැෂින් එක තියෙන්නේ. මගේ අත කැපෙනකොට නවත්තන්න තිබ්බනේ කියලා. නෑ. ඒ මැෂින් එක අපි තුමු කරන්ට් එක දාලා තියෙන මැෂින් එකක් කියලා. ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ආන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ඒ. ඒ වගේ අපි මෙතන ඉන්න සියලුම පිරිස ගත්තාම මම මොකක් හරි එකක් කියනවා. කියනකොට ඒක පිළිබඳ එක එක්කෙනාට එක එක්කෙනාට හැඟීම් පහළ වෙන්නේ එකම විදිහටද එක එක විදිහටද? ඒ ඒ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය. <laughs> හරි? තරහ යන්නෙත් එහෙමයි. වැඩ කරන්නෙත් එහෙමයි. නේද? මේ අතන්ට හොඳට අත්දැකීම් තියෙනවානේ අපි සමහර අය කොච්චර හොඳ කරන්න හදනවද? කවදාකවත් එයාලා හොඳ කරන්න බෑ. සමහර අය කොච්චර නේද? කොච්චර සමහර වැඩවලට පුරුදු කරන්න හදනවද? ඉතින් ඒවා ඒවාට ආවේනික රටාවක් ක්‍රියාකාරීත්වයක් තියෙන මැෂින්. හරිද? ඉතින් නාම රූප හරියට පරිච්ඡේද කරගෙන මේක විදර්ශනා ඥාණයෙන් දැක්කනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කනම් විශේෂයෙන්ම අනාත්ම වශයෙන් ඔය මැසිමක් කියන අදහසට එන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි. ඉතින් එවැනි තත්යකට යන්නයි මේ ක්‍රියාකාරීත්වයක් කියලා තේරුම් ගන්න ඕන. පංච උපාදානස්කන්ධය කියන්නේ සිද්ධ වූ දෙයක්. භූත මිදන්ති බිකවේ පස්සාති කියලා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ මේ අපි මේ પરම්පරාවල් නැත්නම් නාම රූපයන්ගේ තියෙන ඇතිවීම නැතිවීම අත්දක ගන්න ඕනේ. ඇතිවීම නැතිවීම පිළිබඳව ඒ ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍ය නෙවෙයි. හරිද? ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍ය නෙවෙයි. ඒකට කියනවා උදය වය කියලා. හරි? සමුදය වය. නාම પરම්පරාවෙත් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. රූප પરම්පරාවෙත් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. දැන් අපිට ලොකු ගැටලුවක් වෙනවා. ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍ය නෙමෙයිද? නේද? හැම දෙයක්ම නැති වෙනවා කියන්නේ අනිත්‍ය නෙමෙයිද? ඒක අනිත්‍ය නෙවෙයි. හරි? මේ බලන්න ඇත්තටම අපි ළඟ තියෙන හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවාද නැද්ද? ඇයි මේ ලෝකේ ඇති වෙන නැති වෙන ලෝකෙට අපි බැඳලා ඉන්නේ? ඇති වෙනවා නැති වෙනවා. ඇති මේ තණ්හාව උපදින්නේ ඇයි? තණ්හාවෙන්ද තමයි. ඇයි මේ ඇති වෙන නැති වෙන දේවල් වලට තණ්හාව උපදින්නේ? මේ බලන්න ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. නේද? මේකනේ මේකනේ ධාරාව ඒකේ ඒකේ ස්වභාවය මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා. එතකොට ඒක චක්‍රයක් වගේ. චක්‍රයක් කොයි තැනකින් පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඇති වෙනව නැති වෙනව කියන එක කියන්න බලන්න ඒක පළවෙනි වචනේ අයින් කරලා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. ආ නැති වෙන දේවල් ඇති වෙනවා නේද? අන්න නැවත ඇති වෙනවා කියලා අපිට දැනෙන හින්දා තමයි මෙච්චර තණ්හාව. මේක හරි ප්‍රකට කාරණාවක්. හරිද? හොඳට බැලුවොත් තේරෙනවා. කවුරුහරි අපිත් එක්ක තරහ වෙනවා. ගෙදර කෙනෙක් තරහ වෙනවා. ගොඩාක් ලෙන්ගතු ඉන්න කෙනෙක් තරහ වෙනවා. තරහ වුණාම මේ මොකද හිතෙන්නේ? වහ බොණ්ඩ වගේ යනවා එකපාරටම. නෑ. ඇයි ඒ? අපි උඟා සැහැල්ලුවෙන් ඉන්නව තරහ වුණාට. මොකද? ඕක හිත උදේදී හරියනවා. නේද? හෙට උදේ තිබෙන හැන්දෑවට දෙන ඔන්න කාලයක් හරියන්නේ නැත්නම් ටිකක් මොකක් හරි වැඩක් පිළිවෙලක් හදාගන්න බලනවා. හරියනවා කියන්නේ මොකද්ද? නැති වෙච්ච ලෙන්ගතුකම ඇති වෙනවා කියලා දන්නවා. රෝගයක් ඇති වෙනවා. ඒක ආය නිරෝගී බව නැති වෙච්ච නිරෝගිකම ඇති වෙනවා කියලා දන්නවා. හරිද? ආන්ගේකින්ද යමක් මේ ලෝකයේ පින්වත්නි මෙන්න බලන්න නැති වෙලා නැවත ඇති වෙන දේ තිබ්බ විදිහටම ඇති වෙනවා නෝ නෑ තිබ්බ විදිහටම ඇති වෙනවා නම් අපිට මේ ලෝකේ බොහොම සැපෙන් ඉන්න පුළුවන්. ඇයි ප්‍රශ්නයක් නෑ වෙනස් වෙන්නේ නෑ. නේද? අන්න බලන්න සමුදය වය තුල නැත්තම් උදයව්‍ය නැත්තම් ඇතිවීම නැතිවීම තුල තව ලක්ෂණයක් ප්‍රකට වෙනවා. මොකද්ද? නැති වෙලා නැවත ඇති වෙන්නේ වෙනස් වෙලා වෙනස් වෙලා. හරිද? අපේ සිතත් හැම වෙලේම අපේ හිතත් තුල ඇති වෙන තරහ, ආදරය ආදී දේවලුත් මේෂණයේ ඇති වෙනවා මේෂණේ නැති වෙනවා. හැබැයි නැවත ඇති වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ මේවා තේරුම් ගන්න ඕනේ කොහොම හරි. අපි කියනවා පින්නත් මේ අහවලා මට ගොඩක් ආදරෙයි කියලා. හරි. ඇයි අපිට එහෙම දැනෙනවනේ? දැනෙනවා අහවලා තුල එතකොට මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. කෙනෙක් තුල තවත් කෙනෙක් කෙරෙහි ආදරයක් උපදින්නේ හේතු ඇතුවද හේතු නැතුවද? ඔව්. මොනවාද හේතු? එයා යම් කිසි සතුටක් ඇති වෙලා ඒ දැන් අපි ගැන කියනකොට තමන් ගැන කියනකොට දැන් මට උරුම වෙලා තියෙන ආදරයක්. ඕක කතා කරමු ටිකක් වැඩිපුර. ඕකත් එක්ක වෙන රණ්ඩු වෙලා නැවදා. නේද? ඈ මට අම්මගෙන් හෝ තාත්තගෙන් හෝ දරුවෙක්ගෙන් හෝ තමන්ගේ ස්වාමියා භාර්යාවගෙන් හෝ විවාහ වෙන්න ඉන්න කෙනෙක්ගෙන් හෝ මොනවා කාගේ හරි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් තියෙනවා. ඉතින් ඒ ඇත්තමත් බලනකොට කල්පනා කරනකොට මට සලකන්නේ මේ ආදරේ තියෙන අයම තමයි. නේද? අනිත් අයට වැඩිය සලකනවද නැද්ද? අනිත් අයට වැඩිය හොඳ නරක හැම දුක් පීඩා ලැබෙන අවස්ථාවල හොයලා බලනවද නැද්ද? ඉතින් අන්න එහෙම කරනකොට අපිට හිතෙනවා එයාගේ ආදරයක් තියෙනවා කියලා. ඇත්තට තියෙනවද නැද්ද? ඇත්තටම තියෙනවා කියනවාද? ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ තියෙනවා ඒක. හරි. නමුත් ඒ තියෙන ස්වභාවය ගැන අපි බලන්න ඕනේ. හරි. ඒතනත්තාගේ సంతානය තුල ආදරයක් ඇති වෙන්න හේතු මොනවද? එයාට මාව දැක, මගේ ගතිගුණ හෝ දැක, මගේ තුළ තියෙන මොනවා හරි ලක්ෂණයක් දැකලා එයාට සතුටක් ඇති වුණා. සතුටක් ඇති වෙච්ච ඉඳා එයාට පහසුවක් වුණා ඒක නේද? එහෙමනේ වෙන්නේ නේද? ඒ එහෙම සතුටක් ඇති වෙනකොට පහසුයි. ආන්ගේ පහසුව සතුටින් හින්දා එයා මොකද කරන්නේ? නැවත නැවත නැවත නැවත මාව ආශ්‍රය කරා. ආශ්‍රය කරනකොට මමත් මොකද කරේ නිකන් හිටියේ නේද? අතාරම් මගේ කරෙන් තියද්දි මමත් මොකද කරේ? මගේ අතාරම් ඒ කරෙන් තිබ්බා. මේක උදාහරණයක්. නේද? ඒ කියන්නේ එයා මොනවද කරන්නේ? ඒකට හරියන එකක් මාත් කරා. තෑග්ගක් මට දුන්නා නම් මාත් තෑග්ගක් දුන්නා. නේද? හොඳින් කතා කරා නම් මාත් හොඳින් කතා කරා. මේ හැම නිමේෂයකම මොකද උනේ? ඒ පැත්තේ సంతානයේ මං ගැන ආදරයෙන් නැත්තම් බැඳීම් සහිත හොඳයි සුන්දරයි සුවයි කියන අදහස් පහළ වුණා. ආන්ගේ පහළ වෙන වාරයක් වාරයක් ගානේ මොකද මේ පැත්තට වෙන්නේ? ඒවා අපේ හිතේ තියෙන ස්වභාවය මතක තියාගන්න ඕනේ. දැන් පච්චේ පරිග්‍රහය කියලා කියන්නේ හේතු හේතු දන්නා වූ නුවණ. දැන් අපිට හේතු තේරෙන්න ඕනේ. හරි? අපේ හිතවල තියෙන ස්වභාවයක් තමයි හේතු වෙනවා පරණ සිතුවිලි හේතු වෙනවා එකතු වෙනවා. ස උපනීසෝ ස පරික්ඛාරෝ මාර්ගසිත පහළ වෙන්නේ කවදා හරි ඒ විදිහටම තමයි හේතු වෙනවා එකතු වෙනවා හේතු වෙනවා එකතු වෙනවා හේතු වෙනවා එකතු වෙනවා හරි එකතු වෙවි හේතු වෙන හේතු වෙවි එකතු වෙනවා එතකොට මොකද වෙන්නේ එන්නෙන් එන්නෙන් ආදරය වැඩි වෙනවා වාගේ අපිට දැනෙනවා නේද කාලයක් යනකොට කොහොමද අන්න බලන්න එයාට හරියට මම ඔකට කියන්නේ වැල්පොලිය වගේ කියලා එයාට ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි දැන් ඔය එකතු වෙන විදිහ මම මෙහෙම උදාහරණයක් කියන්නම්. බුදු සරණයි කියන වචනය කොහොමද අපි හඳුනගන්නේ? හරි. ඔන්න ඉස්සෙල්ලාම ඇහෙන්නේ බුයන්න. බුයන්න හඳුනා ගන්න හිත පේලියක් පහළ වෙලා බුයන්න හඳුනා ගන්නවා. බූ විතරක් හඳුනාගත්තොත් මොකද අපිට එන අදහස? සමහර බල්ලෙක් ගැන අදහසක් වෙන්න පුළුවන් බු විතරයි. නේද? ඊට පස්සේ ඊළඟට ඊළඟට හඳුනාගන්නේ සිත් පේරියකින් දු යන්න. දු විතරක් හඳුනාගත්තොත් මොකද වෙන්නේ? අර නිකන් සතෙක් කෙලවනවා වගේ සංඥාවක් ඇතර තියෙන්නේ. දු බල්ලා වගේ නේද? හරි. දැන් මොකද වෙන්නේ? ඇත්තටම හිතක ආයුෂය කොහමද? උත්පාද තితి බංග. බුයන්න අඳුනාගත්ත සිත් පේළියේ අවසාන සිතෙන් බුයන්න සම්පූර්ණයෙන් අඳුරගත්තා. ආන්ගේ අඳුනාගත්ත සිත ඒ අඳුනගත්ත සිතත් දුයන්න හඳුනගත්ත සිතත් දෙකම හේතු වෙලා එකතු වෙලා මොකද්ද හැදෙන්නේ? බුදු කියන වචනේ හැදෙනවා. ඒක හඳුන ගන්නවා අපි. මේක අපි හොඳට තේරුම් ගන්න මම අර අසුභ භාවනාව එහෙම කියද්දි කිව්වා මතක ඇති. ඒ ওই ලක්ෂණය තේරුම් ගන්න අපිට හරි පහසු උදාහරණයකින් පුළුවන්. අපි යනවා පාසලකට ළමයින්ව හඳුනා ගන්න කියලා. අපි අපි තුමක අපිට ළමයින්ට ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලන්න මට කලින් කියනවා ওই පාසලේ කාටවත් ඉංග්‍රීසි බෑ. ඔයා ගිහලා පරීක්ෂා කරගෙන එන්න කියලා. එහෙනම් මං ගිහලා එකලා මේක එක්ක කතා කරනවා. කතා කරලා ඔක්කොම කරලා ඉවරනකොට මට තේරෙනවා එයාට හොඳට පුළුවන් කියලා. දැන් මට සිතුවිල්ලක් එනවා මේ ළමයාට පුළුවන් කියලා. දෙවෙනි එකනත් එක්කත් කතා කරනවා. දෙවෙනි එකනත් හොඳට කතා කරනවා. දැන් මට ආයෙ සිතුවිල්ලක් එනවා මෙයාටත් පුළුවන් කියලා. දැන් මේ සිතුවිලි දෙකම මට ආවට පස්සේ තව සිතුවිල්ලක් වෙන්න එනවා මට. මොකද්ද? දෙන්නටම පුළුවන් කියලා එක සිතක් එනවා. මේ දෙන්නටම පුළුවන් කියන එක සිත ඉස්සෙල්ලා දෙකම නියෝජනය කරනවද නැද්ද? ඒ දෙකම හේතු වුණා ඒ දෙකේම තිබ්බ යම්කිසි දැනීමක් එකතු වුණා. තේරෙනව නේද? දැන් ඊට පස්සේ තුන්වෙනි අංකෙත් කතා කරනවා. ඔන්න මට අදහසක් වෙන තුන් දෙනාටම පුළුවන් කියලා. නෑ තුන්වෙනියට පුළුවන් කියලා. දැන් මොකද වෙන්නේ? තුන් දෙනාටම පුළුවන් කියලා. අන්තිමට ඔය වගේ මුළු පාසලටම පුළුවන් කියලා හිතන්නකෝ මම පරීක්ෂා කරනකොට. හරිද? එක්කෙනෙකුට පුළුවන් දෙන්න දෙවෙනි එක්කෙනාට පුළුවන් ඊට පස්සේ දෙන්නටම පුළුවන් තුන්වෙනි එක්කෙනාට පුළුවන් තුන් දෙනාටම පුළුවන් හතරවෙනි එක්කෙනාට පුළුවන් හතරවෙනි දෙනාටම පුළුවන් ඔය විදිහට ඔය විදිහට ගිහිල්ලා මට එක සිතක් පහළ වෙනවා පාසලේ සියලුම ළමයින්ට පුළුවන් කියලා. ඒ සිත කලින් ඇතිවෙච්ච සිත් ඔක්කොම හේතු වෙලාද නැද්ද? එකතු වෙලාද නැද්ද? ආන් එහෙම ලක්ෂණයක් අපේ సంతානයේ තියෙනවා. අන්න ඒ වගේ කෙනෙක් කෙරෙහි පුංචියට පුංචියට ඇති වෙන ආදරසිත කියලා හිතන අපි ඒක වැස්ස කියලා හිතමුකෝ. වැහි බිඳුව කොච්චර පොඩිද? නේද? බිඳු බිඳු බිඳු එකතු වෙලා පුංචි දියපාරක් හැදෙනවා. ඒ ටික ඔක්කොම එකතු වෙලා ඔයක් හැදෙනවා, ඇලක් හැදෙනවා, ගඟක් හැදෙනවා, අන්තිමට මහා සැඩපාරක් හැදෙනවා. නේද? සැඩබහර වගේ සමහර අකුසල් හැදුනාට පස්සේ ආය නෙවෙයි අපේම සිතේ නවත්තන්න බැරි නේද මහා වේගවල් හැදෙනවා පින්නත් නේ ඒතකොට බෞද්ධ ඇත්තා නැත්නම් බෞද්ධ ධර්මය තුළ හික්මෙන කෙනා මේ හිතත් හිත ගැන හරි භයානක ස්වභාවය තේරුම් ගන්න ඕනේ මේකේ සැඩපහරවල් හැදෙනවා සැඩපහරවල් හැදුනොත් මොනවද ගන්නෙ පොරෝකෙටි ගන්නවා උදළු ගන්නවා නේද මොනවද අරගෙන මේ බිම කොටන්න ගස් කොටන්න නෙවෙයි යන්නේ නේද මිනිසුන්ට කොටන්න යන්නේ දැකලා තියෙනව නේද සැඩපහර හැදිච්ච අය නේද නැත්තම් කෝච්චි වලට පයින් යනවා නිදිපෙති බොන්න යනවා ඉතින් බලාගෙන පරිස්සමෙන් ඕක පාවිච්චි කරන්න. මොකද්ද? ඔය මානසිකාරය. ඕකේ සැඩ පහරවල් හැදෙන්න පුළුවන්. හැදෙන ස්වභාවයේ තියෙන එකක්. ඒකද බොහෝ භයානකයි මේ. මේ එතකොට ආන්ගේ වගේ කෙනෙක් තුල ඇයි මට දැනෙන්නේ ආදරයක් උපදිනවා කියලා ඇයි මට දැනෙන්නේ ඇයි ඒ ඒ චිත්ත ඒ මම ඔය කියන පුද්ගලයාගේ චිත්ත පරම්පරාවේ මට අදාළ සිතුවිලි පහළ වෙලා තියෙනවා වැඩිපුර කැමති සිතුවිලි. හරිද? අන්න මෙහෙන් ඒකට අදාළ සංඥාවක් එනකොටම ඒ පැත්තේ වැඩිපුර වැඩිපුර වැඩිපුර ලෙන්ගත් සිතුවිලි පහළ වෙනවා වෙන කෙනෙක්ගේ සිතක පහළ වෙන්නේ නැහැ. ඒ වෙන කෙනෙකුට ඒකට අදාළ නැහැ. ඒ කියන්නේ මේ යන්ත්‍රය මේ වෙනකොට හැදිලා නැහැ. හරිද? මේ මැෂින් මේ මැෂින් එක හැදිලා තියෙන්නේ දැන් දන්නවද අලුතෙන් හදන මේ ඔය රොබොටික් මැෂින් ගැන? රොබෝවරු. ඒ කට්ටිය හදන්න යනකොට මම දැක්කා එක ලිපියක තියෙනවා. හරි අපූර්ව ක්‍රමවේදයක් ඇතන තියෙනවා. දැන් මම කියන්න පුළත්තේ ගත්තහම ඒ මැෂින් එක මොකද කරන්නේ? ටික කාලයක් යනකම් මෙයාගේ ඔක්කොම ඉරියව් මේ ගවේෂණය කිරීමක් කරනවා. මෙයා ඇත්තටම hina වෙනකොට එයාගේ මූණ ඉරියව් මොනවද? එයා කනස්සල්ලෙන් ඉන්නකොට ඉරියව් මොනවද? කනස්සල්ල කියලා දන්නේ නැහැ. ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන හැටි. ඒක ඔක්කොම අල්ල ගන්නවා. හරිද? ඊට පස්සේ ඒ ඒ අදාළ කෙනාට ප්‍රෝග්‍රෑම් වුණාට පස්සේ ඒ මැෂින් එකට පුළුවන් එයා දුකෙන් ඉන්නකොට දුකෙන් ඉන්නවා කියලා හඳුනා ගන්න. හරිද? ඇයි මේ මුහුණේ ඇත්තටම අපි එහෙනම් සන්තෝෂයෙන් පෙන්නමින් දුකෙන් ඉන්න වෙලාවල් තියෙනවානේ. ඒ වෙලාවට මේ මුහුණේ තියෙන මස් පිඩු වල ඉරියව්වයි ඇත්තටම සන්තෝෂයෙන් ඉන්න වෙලාවට තියෙන ඉරියව්වයි අපි හඳුනා ගන්නවද නැද්ද අනුන්ගේ? නේද? අපි කියනවා නිකම් බොරුවට hina වෙන්න එපා. ඔයාගේ ඇතුළේ දුක තියෙනවා කියලා මට තේරෙනවා. අපි හොඳට කියනවා. ඒ මූණ දැකලා කියන්නේ හිත දැකලා නෙවෙයි. ඒ වගේ ඇත්තටමත් මම ආදරය කරන කෙනා නැත්තම් මම මට ලෙන්ගතු අය මගේ ඉරියව් අඳුර ගන්නවද නැද්ද? ආන් එහෙනම් මේ මැෂින් එක ෆෝමැට් වෙලා තියෙන විදිහට. ඒක ඒ විදිහට සකස් වෙලා තියෙනවා. ඒක මැෂින් එකක්. හරිද? ආන් මේ මැෂින් එක මගේ පැත්තට සකස් වෙච්ච හින්දා ඒකේ ආදරයක් උපදිනවා මට. මට විශේෂිත ආදරයක් උපදිනවා නැවත නැවත උපදිනවා. හැබැයි හැම වෙලේම ඒක මොකද? දැන් පිරිමි දරුවෙක් කියලා ගන්නකො පොඩි කාලේ අම්මා කෙරෙහි තද ආදරයක් උපදිනවා. අර අම්මා ඉන්න තැනමයි එතෙන්ටම වෙලා රැඳිලා නේද ඉන්නවා. නේද? කොහොම මොකද වෙන්නේ? පාසල් එහෙම යවුවට පස්සේ දැන් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ? සමහරවිට අම්මට වැඩිය නේද බැට් එක ලොකුයි. නේද? ඊට පස්සේ වෙන සංගීතේ පටන් ගත්තා. ඊට පස්සේ නේද? ඉතින් ওই වගේ දැන් ටික ටික ටික ටික මේ අම්මා කෙරෙහිම තිබ්බ ආදරේ අඩු වෙලා අන්තිමට අවුරුදු 20ක් 25ක් විතර වුණාට පස්සේ වෙනත් දෙයක ආරම්භයක් සිද්ධ වුණොත් සිද්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඉතින් ඒ මැෂින් එක වෙන පැත්තකට නේද යොමු වෙලා නේද වෙන වෙන දෙයක් ඉඳලා. ඉතින් අම්මා මෙතන මැරෙන්න හැදුවට හරියන්නේ නැහැ. නේද? ඒක නේද? ඒක ඒක තමයි ස්වභාවය. අන්න ඒ වෙනස් වීම හැම නිමේෂයකම තියෙනවා. හේතු වෙන දේවල් වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. හරිද? ඒක නිකන් හරියට ටැප් එකක් වගේ. හරි අපි හිතමුකෝ ටැප් එකක තියෙනවා කියලා එක එක මේ වෙනත් ටැප් වර්ගයක් එක එක වැඩිහම එක එක පාට වතුර එන්නේ කියලා හරි එතකොට දැන් අපි පිරිසිදු වතුර එන කරාමේ හරියහම පිරිසිදු වතුර එනවා ඒකට මඩ වතුර එන ටිකක් තව ඇරියොත් මඩ වතුර මිශ්‍ර වෙලා වෙන පාටක් එනවා කහ පාට වතුරක් ඇරියොත් එහෙමයි කොළ පාට වතුරක් ඇරියොත් එහෙමයි එන්නේ වගේ නේද අර එකතු වෙන දේවල් හැටියට තමයි ප්‍රතිඵලය එකතු වෙන දේවල් හැටියට තමයි ප්‍රතිඵලය ඒක හරියට ආදරය කියන එක මේ හිතක උපදින සිතුවිලි කියන්නේ හරියට තේක රහක් වගේ. තේකක රස වගේ. කිරි, සීනි, වතුරයි, කහටයි හතර එකතු කරලා තේකක් හදලා දෙනවා කාට හරි. එයා කියනවා හරි අපූර්ව තේක මට ওই විදිහම තේකක් ආය හදලා ඕනේ. පොඩ්ඩක්වත් වෙනස් නැතුව කියලා. පුළුවන්ද? බෑ නේද? ඒතර හතරක් එකතු වෙලා හැදෙන එකක් ඊතර මේ ආය හදලා දෙන්න බැරි නම් නේද? තිස් ගාණක් එකතු වෙලා හැදෙන එකක් හැදෙන්න පුළුවන් හැකියාවක් තියෙන එකක් කොතර වෙනස් වෙනවද එහෙනම් මේ මොහොතේ මට මරණ කෙරෙහි කාගේ හරි හිතක ආදරයක් උපදිනවා නම් ඒක ඇති වෙනවා නැති වෙනවා ඇයි උත්පාද තితి භංග කියනකොට නැති වෙනවා ආය ඇති වෙනවා ආය ආය බොක් ගාලා ඇති වෙනවා හැබැයි ඇති වෙන්නේ ඉස්සෙල්ලා එකට වැඩිය වෙනස් වෙලා ඊළඟ සැරේ ඇති වෙන්නේ ඊට ඉස්සෙල්ලා එකට වැඩිය වෙනස් වෙලා එක්ක වැඩි වෙනවා එක්ක අඩු වෙනවා මේ අත්දැකලා නැද්ද ඔබ මේ ඉන්නවා මේ මොකද? නේද? අපිත් එක්ක ඉන්න කට්ටිය ඔක්කොම ගත්තාම මේ හොඳට ඉන්නවා. මේ අය පුදුම ලෙන්ගතුව කතා කරනවා. අපේ අපේ අපි ඕන දෙයක් කරමු කියලා නේද? හරි හරි මැරෙමු එකට මැරෙමු කියලා කියනවා. එහෙනම් තව චුට්ටකින් මොකද වෙන්නේ? මරන්න හදනවා. නේද? එකට මැරෙමු මැරෙන්න උනත් මම එකට ලෑස්ති කියනවා. තව චුට්ටකින් මොකද වෙන්නේ? පුළුවන් නම් මරන්නම හදන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ මේක ඒ අයටවත් අපිටවත් පාලනය කරන්න පුළුවන් අයිති එකක් නෙවෙයි. අන්න ඒ අනිත්‍ය ස්වභාවය ආම් බලන්න හිත ඇති වෙනවා නැති වෙනවා විතරක් නෙවෙයි ඇති වෙලා නැති වෙන එක තුල හැම වෙලේම වෙනස් වීම තියෙනවා. හරිද? නාම પરම්පරාවෙත් රූප પરම්පරාවෙත් ඔන්න වෙනස් වීම වෙනස් වීම තියෙනවා. අන්න ඒකට කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා. හරිද? අන්න ඒකට කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා. ඉතින් රූප වශයෙන් අරූප වශයෙන් මේක බොහෝ වශයෙන් අපි මෙනෙහි කරලා මෙනෙහි කරලා මේකේ අත්‍ය தත්ත්වය හිතට වටහා දෙන්න ඕනේ. අන්න එහෙම වටහා දුන්නහම දුර තියෙන, ළඟ තියෙන, ඈත තියෙන ඊළඟට පොඩි ඒවා, ලොකු ඒවා, ඕලාරික, සියුම්, අජ්ජත්තික, බාහිර මේ විදිහට අපි ගැන පසු කතා කරමු. එහෙම බොහෝ ප්‍රදේශයක් අරමුණු කරගෙන තමන් මේ පිළිබඳ විමසන්න ඕනේ. ඒ විමසන්න විමසන්න දැන් දන්නවා අපි සෝපනීසෝස පරික්ඛාරෝ කියලා. අනිත්‍ය ලක්ෂණය තමන්ගේ හිතට වැටහෙන්න නම් අර පාසලේ ළමයි ගැන ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලපුවම ඔක්කොටම පුළුවන් කියලා අන්තිමට සිතුවිල්ලක් ආවා. එහෙනම් ඔක්කොටම පුළුවන් කියන සිතුවිල්ල කලින්ම ගත්තා නම් ඉවරයි නේද? නේද මං කියනවා අපරාධය අර ළමයි ඔක්කොම ඔක්කොම පරීක්ෂා කරලා ඔක්කොටම පුළුවන් කියලා සිතුවිල්ල හදාගත්තේ. කලින් මේක කරන්න ඉවරයි. කලින්ම ඒක කරන්ඩ අනිත් ඒවා හේතු වෙන්නේ නැතුව පුළුවන්ද? බෑ බෑ නේද අපිට කවුරු හරි කියනවා ආ ඔයා පාසලට ගිහලා පරීක්ෂා කරන්න ඉන්න කියලා අරන් එනවා පිහියක්. අරගෙන ඇවිල්ලා තියෙනවා බෙල්ලට. බෙල්ලට තියලා කියනවා ඒ පාසලේ සියලුම ළමයින්ට ඉංග්‍රීසි පුළුවන් කියන සිතුවිල්ල හදා සිතුවිල්ල හත් ඇති කරගන්න කියලා නැත්තම් මරනවා කියනවා. පුළුවන්ද? බෑ. නෑ කියන්න නම් පුළුවන් බොරුව නේද? කියන්නත් පුළුවන් ඒ විදිහට හැසිරෙන්නත් පුළුවන් ඔක්කොම ළමයින්ට පුළුවන් කියලා. නමුත් ඔක්කොම ළමයින්ට පුළුවන් කියන සිතුවිල්ල මගේ ජීවිතේ නැති කරනවා කිව්වත් ඇතිකරන්න බෑ කෙනෙකුට. ඒක ඇති වෙන්න හේතු ටික එන්න ඕනේ. එක එක්කෙනා එක එක්කෙනා ගැන පිරික්සන්න ඕනේ. ඒක පිරික්සනකොට ඔක්කොටම පුළුවන් කියන සිතුවිල්ල එන එක නවත්තන්නත් කාටවත් කාටවත් බෑ. නේද? එහෙනම් අපේ සිතුවිලි හේතු අනුව සකස් වෙන හේතු නැතුව නැති වෙන නේද වැඩපිළිවෙලක් ඒක. ආන්ගේ වැඩපිළිවෙල අපි දැනගත්තට මදි. ඒක පිරික්සමින් පිරික්සමින් පිරික්සමින් පිරික්සමින් මොකද කරන්න ඕනේ? දිගින් දිගට මේක අවබෝධ කරගන්න අවබෝධ කරගන්නවා කියලා කියන්නේ රූප වශයෙන් බොහෝ දේවල් මෙනෙහි කරන්න ඕන. හරිද? නාම වශයෙන් බොහෝ දේවල් මෙනෙහි කරන්න ඕන. ආන්ගේ අද අපි දැන් මෙතන ඉඳලා මොකද මෙතනින් එහාට අපි සම්මස්තන ඥානය ඇති කරගන්න ඕනේ. දැන් ඔය ඇතිවීම නැතිවීම කියන එක ප්‍රකට කරගත්තොත් ඒක තුලින් ඊටාම ගැඹුරෙන් අපිට ත්‍රිලක්ෂණය මතු කරගන්න පුළුවන්. හරිද? මොනවද පළවෙනි නුවණ තමයි කෙනෙකුට ඇති වෙන නාම රූප පරිච්ඡේද ඥානය. ඒකේ හේතු දන්නා වූ නුවණට කියනවා පච්චය පරිග්‍රහ ඥානය කියලා. ඊට පස්සේ මේක බොහෝ වශයෙන් සියලු නාම රූප එකට කැටි කරලා හරි එකට එකට එකට කැටි වෙලා වගේ කියන ඔක්කොම එකට කොයි විදිහද අර මුළු පාසලේම ළමයින්ට ඉංග්‍රීසි පුළුවන් කිව්වම එකට කැටි කරලා තමයි ඒ දැනුනේ නේද එතකොට බලන්න අපේ හිතේ අපේ මානසිකාරයේ එහෙම ලක්ෂණයක් තියෙනවා මෙතෙන්ද අපි ළඟා වෙන්න ඕනේ හොඳට දැනගෙන යන්න පුළුවන් මේ ක්‍රමේ හරි මේක බොහෝ වශයෙන් බොහෝ වශයෙන් මෙනෙහි කිරීම කරන්න ඕනේ මෙනෙහි කිරීම කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න එයාට කැටි වෙවි එකතු වෙවි එකතු වෙවි දැනෙන්න පටන් ගන්නවා මුළු ලෝකෙම ගැන දැනෙන්න පටන් ගන්නවා ආන් එතකොට තමයි එයාට මේ මොනවද මේ මෙනෙහි කරන්නේ අනිත්‍ය ලක්ෂණ විතරක් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ওই විදිහට කැටි කරලා සම්මර්ථන ඥානය උපද්දවා ගන්න අපි ඇත්තටම ඉතින් මේ මේ හොඳට හොඳට භාවනාව වර්ධනය කරපු අය ගැනයි මේ කියන්නේ නේද මේක එකපාරටම නෙවෙයි නේද සතර කමටහනින් පෝෂණය වෙලා හොඳට සිල් රැකලා හරිද අභිධර්මය ආදී ගැන ගවේෂණය කරලා ditthi visuddhiය කියන්නේ මොකද්ද කියලා දැනගෙන කාංකා වේතන විසුද්ධිය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඒ දැනගත්ත නාම රූප පරිච්ඡේද කියන්නේ මොනවද කියලා දැනගෙන අපි ඒවා ගැන ගොඩක් කතා කරා දැන්. එතකොට ඒ වගේ කෙනෙකුට දැන් ඉතින් මේක ඉවරක් නැතුව මෙනෙහි කිරීම කරනවා. මෙනෙහි කිරීම කරනකොට අන්න එතකොට යාට මේ සියලු සංස්කාරයන් විශේෂෙහි දැනෙන්න පටන් ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. ඉතින් මෙතනදලා ධර්ම දේශනා කීපයක අපි මේකට මේක කරගන්නේ කොහොමද කියලා නිදහසේ කතා කරමු තව නේද? ඒතර අද අපි පොඩ්ඩක් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න පුංචි උපක්‍රමයක් සාකච්ඡා කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට තේරුණානේ අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා. නේද? මේක ප්‍රකට කරගන්න උපක්‍රමයක්. අපි ඊළඟ දවසේ දුක්ඛ ලක්ෂණය ගැන කතා කරමු. මේ අපිට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඕනේ. හරි අරමුණු කරනවා ඔක්කොම කියලා දැනට බෑ තමයි හරි නමුත් දැන් අවසාන අවසානයේ අවශ්‍යතාවය තියෙන ඔක්කොම කියන එකනේ සබ්බ සබ්බං අනිච්චං සියලු දේම අනිච්චයි සියලු දේම ඇත්තද නැද්ද හරි සියලු දේ කියලා කිව්වහම පින්වත් නේ සියලුම දේ කියලා කිව්වහම මට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් එක පැත්තකින් බලනකොට මොනවද දුර තියෙන දේවල් ළඟ තියෙන දේවල් කියලා. සියුම් දේවල්, ගොරෝසු දේවල් කියලා. ආධ්‍යාත්මික දේවල්, ඒ කියන්නේ මගේ මට අයත් කියලා මට හිතෙන දේවල් සහ එහෙම නැති දේවල් කියලා. තව මට ලැබිලා තියෙන දේවල්, නොලැබිලා තියෙන දේවල් කියලා. මොන විදිහකින් හරි කමන්නේ. ඔක්කොම අහු වෙනවා එතකොට. නේද? ඒක තමයි ආධ්‍යාත්මික බාහිර කියනකොට මට මගේ මගේ මට අයත් ලැබිලා තියෙන සහ නොලැබිලා තියෙන. හරි. මේ විදිහට අපි මෙනෙහි කරොත් මේ විදිහට හිතුවොත් ඔක්කොම කිව්වොත් මේ ලෝකයේ මට ලැබිලා තියෙන නොලැබිලා තියෙන කොහොම හරි අරමුණු කරන්න ඕන ඔක්කොම කියලා. ඔක්කොම ඔක්කොම හැමදේම. හරි? හැමදේම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. නේද? මේ ඇති වෙන නැති වෙන දේවල් නැවත නැවත වෙනස් වෙවි වෙනස් වෙවි නැතිලා යනවා. ආන් එහෙම අපි මෙනෙහි කිරීමක් කරනවා. හරිද? භාවනාවක් විදිහට ඉඳගෙන මොකද කරන්නේ? සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා. ඉතින් මේක ඉස්සෙල්ලාම පටන් ගන්න ටිකක් ඕලාරික ගතියක් තියෙන දැන් අම්මාව මතක් වුණොත් අම්මාව ඉතින් ඇති වුණා කියන්නේ මම දන්න දවසේ ඉඳන් අම්මාව නේද එයා දැන් වෙනස් වෙලා කවදා හරි මැරෙනවා. අන්න එහෙම නිකන් ලොකු පරාසයකින් දැනෙන්නේ ඉස්සෙල්ලාම. ඒත් කමන්නේ මොකද දැනට ඒකත් නැහැ. <laughs> දැන් අපි මේ යන්න යන්නේ නාම රූප දක්වාම එතෙන්ට යන්න ඉස්සෙල්ලා මුළු ජීවිතේ මගේ ජීවිතය ගත්තොත් මගේ දරුවාගේ ජීවිතය ඇති උනේ කවද්ද? පිළිසිඳගත්ත දවසේ. දැන් වෙනස් වෙලා නේද? දැන් එන්නෙන්ද වෙනස් වෙනවා. හරි මේ ෂණික නැතිවීම පස්සේ පුළුවන්. නේද? ෂණේක ඇති වෙන්න තියෙන පස්සේ පුළුවන් ඊට ඉස්සෙල්ලා මෙන්න මේ දැනෙන ප්‍රබල දේවල් ගැන අන්න එහෙම එනම් සියල්ල කියලා මේක පොඩ්ඩක් අත්හදා බලන්න මම මේ කියන හින්දා භාවනාවක් විදිහට ඉඳගෙන මොකද කරන්නේ භාවනා අරමුණක ඉඳගෙන ලෝකයේ තියෙන සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා ඔක්කොම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා හරිද මේක හරිය අපූර්ව වැඩක් කරන බලන්න හරියයිද මොකද කියන්නේ හරියයිද කියලා අපි බලමු. දැන් වෙන්නේ මොකද්ද? ඈතට ඈතට හිත විසිරීලා යනවා. වැඩිපුර හිත විසිරෙන්නේ කැමැති හෝ අකමැති දේවල් කෙරෙහිද නැද්ද? හරිද? විසිරුණා කියලා දැනගත්ත ගමන් මොකද කරන්න ඕනේ? ආපහු මෙතෙන්ට ගන්නවා. හරි මේ විදිහට කරලා බලන්න අපි මේකට හේතු පස්සේ කරපුවාට පස්සේ තව සාකච්ඡා කරන්න පුළුවන්. මගේ හිත විසිරුණා අපි හිතමු දැන් දරුවෙක් කෙරෙහි හිත ගිහිල්ලා දැන් කල්පනා කරගෙන මොනවා කරන දැන් මේ භාවනා කරන්න ඉඳගත්තු. මොනවා කරනවද දන්නේ නැහැ මේ වෙලාවේ කෑවද දන්නේත් නැහැ. ඔය වගේ ඉතින් හිතේ තියෙනවා. ආයෙ මොකද කරන්නේ? ආ ආයෙ නෑ නෑ නෑ නෑ මම මේ අනිත්‍ය භාවනාවනේ කරන්න ගත්තේ කියලා ආයෙ මොකද කරන්නේ මෙයා? සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ආය එනවා අරමුණට. එතකොට ආය දැන් ඕක වෙන කොහරි ගිහලා ඊයේ පෙරේද කවුරු හරි කිව්ව වචනයකට ගිහිල්ලා මොකක් හරි එකක් වෙලා. ආය අරමුණට ගන්නවා. කොහොම හෝම කීප වතාවක් කරගෙන යනකොට අපිට දැනෙයි පින්නත්නි වැඩිපුර වාර ගාණක් මගේ හිත ගිහිල්ලා තියෙන්නේ කොයි වස්තුන් වලටද කියලා. හරිද? අපි දුව මොන වගේ වලට ගිහිල්ලා තියෙද ඇත්තටම? වැඩිපුර වාර ගාණක් අර අරමුණ කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ වැඩිපුර බැඳීම් තියෙන ඒවටමයි. ඒක එහෙමමද නැද්ද? එහෙම තමයි. අන්න එහෙනම් වැඩිපුර මට බැඳීම් තියෙන්නේ මොනවද කියලා හොයාගන්නත් පුළුවන් නේද ඔය වැඩේ කරපුවා. හා. අන්න හොයාගත්තා. අපි හිතමුකෝ ලොකු පුතාවයි අහුුනේ කියලා ඉස්සෙල්ලා. හරි. ලොකු පුතා තමයි දැන් අහුුනේ ඉස්සෙල්ලා. හරි. එයා එයා තමයි දැන් මට එන්නේ. එයා ඇවිල්ලා මේ අරමුණට බාධා කරලා ඒ පැත්තේ මම කර කර කියනවා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? මම මේ කරපු අර සබ්බන් කියලා ගත්තනේ සියලු දේ කියලා ගත්තනේ. ඒක පොඩ්ඩකට නවත්තනවා. නවත්තලා මොකද කරන්නේ? අර ළමයාව අරගෙන එයාගේ ජීවිත කාලයේම රූප කලාපයන්. හරිද? <laughs> ඒ කියන්නේ රූප කොටස් නැත්තම් ශරීරය කියනකොට අන්න ඒ ශරීරය මුල ඉඳන් අග දක්වාම එයා කවදා හරි මගෙන් අයින් වෙලා නැති වෙලාම යන දවසක් එනවා මගේ ජීවිතයේදී හෝ නැත්තම් මගේ මරණයේදී හෝ. හරිද? අන්න ඒ දක්වා එයාගේ වෙනස් වීම් ටික ඔක්කොම මෙනෙහි කරනවා. ඊට පස්සේ එයාගේ සිත අරගෙන පොඩි කාලේ යාගේ තිබ්බ ලෙන්ගතුකම් ඊට පස්සේ අඩු වෙච්ච හැටි ආය වැඩි වෙන හැටි ආය වැඩි වෙන හැටි මට අයිතියක් නැතුව මේක වෙනස් වෙන හැටි. හරිද? වෙනස් වෙන හැටි මෙච්චර දැන් වෙනස් වෙලා තියෙනවා කියලා ඒක හොඳට වෙනස් වීම මෙනෙහි කරනවා. හරිද? එහෙම හොඳට හොඳට ඒ ඒ රූපය අරගෙන හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ආයෙ මගේ වැඩේ පටන් ගන්නවා. හරි? දැන් මොකද? සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. දැන් අර පැත්තට ගිහිල්ලා ආවේ. දැන් අන්න පුතා මතක් වෙනවා. දැන් පුතා මතක් වුණොත් පුතා ලේබලයක් ඉල්ලගෙන අයන්නේ. මොකක්ද ඊළඟ ලේබල් එක? මං වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ ඒ සංඥාවෙන් එන්නේ. අර අපිට මේ ලෝකයේ දිහා දකිද්දී එතන තියෙන සියලු සංඥා එන්නේ නැහැ පිටවත්. හරිද? සියලු සංඥා එන්නේ නැහැ. යමක් දකිනකොට සියලු දේ ගැන අදහසක් එන්නේ නැහැ. මේ බලන්න අනුරාධපුරයේ කිව්ව ගමන් මොනවද මතක් වෙන්නේ? රුවන්වැලිසෑය. මං හැමදාම අහන්නේ ඇයි බස් ස්ටෑන්ඩ් එකක් නැද්ද? නේද? තියෙනවා. ඇයි මතක් වෙන්නේ නැත්තේ? අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ රුවන්වැලිසෑය. මගේ දරුවා කෙරෙහි මං වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ මෙයාව රැක ගන්න ඕනේ, මෙයාව වෙනස් වෙන්න දෙන්නේ නැහැ. උපක්‍රම යොදලා තියෙන්නේ. දැන් මං දැන් මොකද කරේ? අනිත්‍ය වශයෙන් එයාව ආශ්‍රය කළා. අනිත්‍ය වශයෙන් එයාව ආශ්‍රය කළා. දැන් මගේ කමටහනට එයාගෙන් බාධාවක් එන්නේ එන්නේ නැහැ. තේරෙනවද? හරිද? දැන් එන්නේ යාගෙන් බලන්න. ඊළඟට ආය කරගෙන යනවා. මොකද්ද? සියලු දේ ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියලා. එතකොට ආය සැරයක් දැන් තව බාධා වෙන වෙන වස්තුන් තියෙනවා. හරි? ඒකත් අරගෙන වෙනම මෙනෙහි කරනවා. හා මොකක් හරි සිද්ධියක් කියන්න පුනේ. සිද්ධියකින් බාධාවක් වෙනවා. කවුරු හරි මට මොන හරි නපුරු වචන කියප එකක් එනවා. ඇවිල්ලා ඒක ගැන තමයි හිතේ තින්නේ. ආන් ඒක ගැනත් මෙනෙහි කරනවා. නපුරු වචන කියන්නේ එයාට පහළ වෙච්ච සිත් අනිත්‍ය ස්වභාවය තියෙනවා. ඒක කවදාකවත් එක දිගට තියෙන්නේ. ඒ නපුරු වචන ඇහිලා මට පහළ වෙච්ච සිත් ඒවත් අනිත්‍ය ස්වභාවය තියෙනවා. හරිද? හැම එකක්ම වෙනස් වෙන ඒවා. ඒ සිද්ධියට අදාළව සිද්ධ වෙච්ච දේවල් තියෙනවනම් ඒවත් අනිත්‍ය ස්වභාවය තියෙනවා. අන්න බලන්න සිද්ධිය අනිත්‍යයට යොදවලා හොඳට මෙනෙහි කරනවා. හරිද? මේක හොඳ ප්‍රායෝගිකව අපිට ගුරුවරුන්ගෙන් හම්බෙච්ච අපේ ගුරුවරුන්ගෙන් හම්බෙච්ච සතිපත්තහණයට අදාළ නොවන භාවනාවක් එහෙම නෙවෙයි. හරිද? අනිත්‍ය ලක්ෂණය වටහා ගන්න පහසු ක්‍රමයක්. ඒ කියන්නේ 아무තු 아무තු මේ විකෘති එකක් එහෙම නෙවෙයි. හරිද? හොඳට තේරෙනවා මේ අත්තන්ට. නේද? මේක ඇවිල්ලා අනිත්‍ය ලක්ෂණය Tamanට වටහා ගන්න සම්මර්ථන ඥානය ඇති කරගන්න ඉතාම පහසු ක්‍රමයක්. මොකද Tamanගේ තියෙන උපාදාන ටික ටික ටික ටික ටික වේගෙන් අයින් කරගන්න පුළුවන් මේකෙන්. හරි? එතකොට මොකද වෙන්නේ? අර විදිහට Tamanට බාධා කරන බොහෝ දේවල් තියෙනවා. කෑම පවා. කෑම මතක් වෙනවා දැන් බාහනා කරනකොට. මොනවා මතක කමන්නේ නැහැ මේවා ඉතින් ප්‍රායෝගිකව ඇත්තට වෙන දේවල් අපි කතා කරන්නේ නේද හරියෙන් එනවා කියන්නකෝ මොකක් හරි ඉන්දියාප්ප සුවඳක් හරි මොකක් හරි එකක් දැන් භාවනාව පැත්තක තියලා කොයි වෙලාවෙද දාන ටික ගන්න කියලා කොයි ඉතින් මොකද කරන්නේ දැන් මේක නම් බාධාව නැත්තම් කැමති කෑමක් ගෙදර ගෙනල්ලා තිනවා හරිද ඒක කණ්ඩායම් දැන් හිත දැන් මොකද කරන්නේ මේ ආහාරයේ තියෙන නේද ආහාර ආහාරයෙන් දා ඇති වෙන්නේ මොකද්ද කියලා මෙතනින් මේ ආහාරය ඇතුළු වුණාම ඇති වෙන වේදනාවක් තියෙනවා. ඒ වේදනාව ඒ ආහාරයේ තියෙද්දිම වෙනස් වෙනවා. එක ශණයක ඇති වෙන දේ නෙවෙයි තව ශණයක. ඊළඟ ශණයේ ඇති වෙන දේ නෙවෙයි තව ශණයක. ඉතින් ඊළාට මෙතනින් පල්ලෙහාට ගිය ගමන් ඔක්කොම ඉවරයි. ඉතින් අන්න ඒ වගේ. එතකොට දැන් රාගයක් මතක් වුණා. නේද? හොඳටම මෙනෙහි කරගන්න පුළුවන් ওই ක්‍රමයටම මේ ඒ රාගය තුල රාගය කියන සිද්ධිය අරගෙන එහි වේදනාව කොටස ගන්න. එහෙන් අපි සැප වේදනාවක් ලබන්න ගන්නේ. හරිද? දැන් මම රාග සිද්ධිය අරගෙන රාග සිද්ධිය මෙනෙහි කරමින් ඒ රාග සිද්ධියත් එක්ක ඇති වෙලා නැති වෙලා යන වේදනා සංතතිය. හරිද? වේදනා සංතතිය දිහා මම හොඳට බලාගෙන ඉන්නවා. හරිද? ඒ වේදනා සංතතිය කොහමද? නේද? ඒ වැනි සිතුවිල්ලක් පහළ වෙච්ච වෙලාවෙ ඉඳන් දුක් වේදනා සංතතියක් තියෙනවා. දුක් වේදනාමයි තියෙන්නේ නේද? ඉතින් අවශ්‍යතාවය සපුරා ගන්න උපක්‍රම යොදා ගන්න, හොර වැඩ කරන්න, අනුන්ගේ හැට වැලි ගහන්න නේද මේ වගේ ලැබෙයිද නොලැබෙයිද කියලා මහා පුදුමාකාර දුක් වේදනා ගොඩක් නේද ඒ විදිහට ඔක්කොම මෙනෙහි කරගෙන ගියොත් එයින් ලබන උපරිම සැප වේදනාවක් යම් අවස්ථාවක තියෙනවා කියලා තමයි දැනෙන්නේ නමුත් ඒක ක්ෂණයක මොකද වෙන්නේ ඒක බිඳුවටමත් පල්ලහැට වැටෙනවා මහා දුක් වේදනාවක් උපදිනවා එකත් එක්ක හරිද එතන ඉඳලා ආය සැරයක් මොකද වෙන්නේ ආය ඒ සැප වේදනාව ලබා ගැනීමේ අතෘප්තිකර මේ වේදනා සංතතිය මෙනෙහි කරපුවාම ඒක හැම නිමේෂයකම වෙනස් වෙන හැටි මෙනෙහි කරපුවාම හරි මේක ද්වන්ද්ව සමවැදීමක් විතරයි කියන එක මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ රාගය කියන සිද්ධිය අහෝසි වෙනවා හරි ඉතින් මේ විදිහට Tamanට බාධා කරන හැම එකේම තියෙන නාම වශයෙන් හෝ රූප වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර පින්නත් නේ යමෙක් ඔන්න ඔය අනිත්‍ය සංඥාව හැම එකකටම යෙදෙව්වොත් අන්තිමට මොනව වේද කියලා යෝජනා කරන්න පුළුවන්ද සබ්බං අනිච්ඡං කියලා මෙයා ඉන්නවා. ඒ කියන්නේ සියලු දේ අනිත්‍යයි. සියලු දේ වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙයා ඉන්නකොට මෙයාට මොන හරි බාහිර අරමුණක් ආවනම් ඒ හැම අරමුණක්ම එන්නේ මොන සංඥාවෙන්ද? අනිත්‍ය සංඥාව සහිතවයි එන්නේ. හරිද? අනිත්‍ය සංඥාව එහෙම පෝෂණය වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ මේ අරමුණ කඩන්න කිසිම කෙනෙකුට බෑ. හරිද? එහෙනම් අනිත්‍ය සංඥාවෙන් ඉහළම සමාධියකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉහළම සමාධියකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. නන්දුවෙන් කරොත් පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් එහෙම කරොත් අන්න විශාල වශයෙන් Tamanට මහා පරාසයකට ඊට පස්සේ හොඳට අනිත්‍ය සංඥාව Taman ඇති කරගත්තට පස්සේ මේ වෙනකන් Tamanට උපාදාන වෙලා නැති දේවල් පිළිබඳවත් අන්න දැන් ඉතින් සම්මර්ෂණ ඥානෙ පුරුදු කරගන්න පුළුවන්. හරිද? මට ලැබිලා මට නොලැබිලා තියෙන වස්තු. ලැබුණොත් එව්වත් එහෙමයි. හරිද? මට නොලැබිලා තියෙන ආදරේ ලැබුණොත් අපි මොකද්ද මේ වෙලා තියෙන්නේ එකකින් පීඩා වෙනකොට පීඩිත තව දෙයක්ම විසඳුමකට යොදා ගන්නවා නේද පීඩිත තව දෙයක්ම විසඳුමක් සඳහා යොදා ගන්නවා ඉතින් ඒකින්ද ඔන්න ඔය වගේ උපක්‍රමයක් පාවිච්චි කරලා බලන්න නිකම් මං කියන හින්දා නේද තමන්ට මහා පරාසයකට අනිත්‍ය සංඥාව පතරව ගන්න පුළුවන්කම තියෙනවා හරිද ඔය බලන්න දැන් අනිත්‍යයෙන් ඔය විදිහට ගියාමම තමයි හිත එකඟ වෙලා පසුව අපිට උද්‍යව්‍ය තත්ත්වයට එන්නේ. උදේවය தත්වයට මේ නාම රූප පරම්පරාවේ ඇතිවීම නැතිවීම අත්දකින්න පුළුවන් වෙන්නේ කලින් ත්‍රිලක්ෂණය මෙනෙහි කරලමයි. ඊට පස්සේ ඒකේ ඇතිවීම නැතිවීම තුලින්මයි නැවත ත්‍රිලක්ෂණය ප්‍රකට කරගන්නේ. හරිද? මොකද අනිත්‍ය කියන එක ගත්තාම මහා පරාසය ගත්තා නේද? වැලි ගොඩක් වගේ. මුළු වැලි ගොඩම ගත්තත් වැලි. ඉතින් අපිට මුළු ගොඩම අරගෙන වැලි කියන්න පුළුවන්. ඒ වගේ දැන් අම්මාගේ ජීවිතය ගත්තොත් අම්මාගේ ජීවිතය අනිත්‍යයි. ඒක නිකන් අර ඉපදුනා වෙනස් වුණා නැති වුණා මැරුණා කියලා ගන්නත් පුළුවන්. ඒකත් අනිත්‍ය ස්වභාවයක්. ඒක දිග අනිත්‍යයක්. ඒක වැලි ගොඩ වගේ. නමුත් ඒකේ තියෙන හැම වැලි කැටයක්ම අපි හිතමු වැලි බාල්දියක් ගත්තා කියලා. ඒකත් අනිත්‍යයි. ඉතින් අම්මගේ ශරීරය වුණනම් අපිට කොටස් 10කට බෙදලා. ඒ ජීවිත කාලය වෙනස් වෙන හැටි. හරිද? මෙහෙ කරන්න පුළුවන් ඕනක් කියලා නේද? ඊට පස්සේ ඊට පස්සේ අවුරුදු අවුරුදු 100ක් කියන කාලේ බෙදුවේ 10 10 ඒව අරගෙන අවුරුද්ද ගානේ බෙදලා. ඊට පස්සේ මාසෙ ගානේ, දවස ගානේ, ඔහොම බෙද බෙද බෙද බෙද බැලුවොත් හැම චිත්තක්ෂණයකම එයා වෙනස් වෙලා. හරිද? ආන් එහෙම එන්නේ මේ විදිහට අනිත්‍ය විතරක් නෙවෙයි දුක්ඛ විතරක් නෙවෙයි අනාත්ම ලක්ෂණ කියන තුනම ওই විදිහට සම්මර්ෂණය කරමින් අපි ওই ඥානය උපදවා ගන්න ඕනේ. ඒක ඉතින් අපි හදාගන්න අපේ මනසෙන් පුළුවන් ඒක හදාගන්න. ඒක හදාගන්න පුළුවන්කම තියෙද්දි අපි යොදවලා තියෙන්නේ කොහෙද මේවා? වැටවල් වලට, ඉඩම් වලට, වාහන වලට, යකඩ කෑලි වලට, gadol වලට, මස් වලට. නේද? මිනිමස් වල නිකම් මස් වලනේ. මස් කටු ඇටනහරත් එක්ක ඇවිදින රූප වලට එව්වා අල්ලගෙන මේක කොහෙ පැන්නාද මේක කොහෙ දිව්වාද හරිද මේක නැතුව බැරියෝ කියලා මේ අනිත්‍ය ස්වභාවය දෙන මස් පර්වත පස්සේ පන්න පන්න මැරෙනකන් ඉන්නවා එළ දෙනත් කරන්නේ ඒකයි බහුපැටියත් කරන්නේ ඒකයි නේද එළ දෙනත් එහෙමනේ නේද? එයා වහුම හරක් මස් කන එයාට සෑහෙන ලොකු කැක්කුමක් තියෙනවා. අර පැටියා දිහා හැමලෙම බලාගෙන ඉන්නේ. නේද? පැටියා මොකද අම්මා දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඒකින්ද සංසාරගත දෝෂයෙන් අත මිදෙන්න ලැබිච්ච අවස්ථාව. ඉබේ නම් ධර්මයේ පහළ වෙන්නෙම නැහැ. ඒක විතරක් කියලා අපි බණ ඉවර කරමු. වෙන්නෙම නැහැ බය වෙන්න එපා. ඉබේ නම් පහළ වෙන්නෙම නැහැ. මොකද මාර්ගය සංකතයි. මාර්ගයේ හේතු නිසාමයි සකස් වෙන්නේ. ඒකද පහළ වෙනකම් බලාගෙන ඉන්නකො පහළ වේද කියලා. මෛත්‍රී බුදුහාමුදුරන්ට බෑ අපේ හිතේ ධර්මය අවබෝධ කරවන්න බෑ කියලා දෙන්න විතරයි පුළුවන්. ඒකින්ද ඒකින්ද මේක අවබෝධ නොකර ගැනීමෙන් සිද්ධ වුණා වූ හානිය මෙනෙහි කරලා මමත් මේ ජීවිතයේදී මුතුම් සැනසීමෙන් සැනසෙන වැඩ පිළිවෙලක් ආරම්භ කරගන්නවා. මමත් සතර දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.